ධර්මානුශාසනාවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධාගමික අංශයෙන් ඔබට ගෞරවනීය ආරාධනා ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා පහා එකතු වෙන ලෙස. අද ධර්මානුශාසනා පවත්වනු ලබන්නේ පිළියන්දල වැවල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙනේ නියෝජ්‍ය පරිවෙනාධිපති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 ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය ಪರಿචිතාය සුසමාරද්ධාය ඒකාදසා නිසංසා පාටිකං කාති තී අද ධර්මානුශාසනාවේ මාතෘකාව සූත්‍ර පිටකාගත අංගුත්තර නිකායෙහි ඒකා දශක නිපාතයේ අනුස්සතේ වර්ගයට අයත් මෙත්තානිසංස සූත්‍ර දේශනාව මෛත්‍රී වඩන්නාට ලැබෙන ආනිසංස ධර්මයන් 11ක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළ වටිනාම සූත්‍ර දේශනාවක් තමයි මෙත්තා නිසංස සූත්‍ර දේශනාව මේ දේශනාව සිදු කිරීම සඳහා හේතු වෙච්ච නිදාන කතාවකුත් තිබෙනවා. තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කොසල් දනව්වෙහි චාරිකාවෙහි වැඩම කරන කල්හි එහි මහා වනාන්තරයක ලැබුගින්නක් හටගෙන විශාල ප්‍රදේශයක් විනාශ වෙලා දැවිලා පිලිස්සලා තිබුණා. ඒ අතර පින්වත්නි විශාල ගහක් භාග්‍යතුන් වහන්සේ වඩින වෙලාවේදී බොහෝසෙයින් දෙවිමින් පිලිස්සමින් තිබුණා. ඔය කාරණාව අරමුණු කරගෙන භාග්‍යතුන් වහන්සේ එවෙලෙහි භික්ෂූන් වහන්සේලා අතර දුසිල්වත් භික්ෂූන් වහන්සේලා දැක්වීම සඳහා අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව දේශනා කළා මේ මහත් වූ ගිනි කඳ උපමා කොට දක්වමින් ඒ භික්ෂූන් වහන්සේලාට සීලයෙන් පිරිහිච්ච සැට නමක් දෙනා වහන්සේට ලේවමනේ ගියා. තවත් සැට නමක් දෙනා වහන්සේ සිවුරුවත් හැරලා ගියා. සීලයෙන් උසස් වුණ භික්ෂූන් වහන්සේලා 60 නමක් සියලු කෙලෙස් දුරු කරලා උතුම් වූ අරිහත් ඵලයේ උදා කරගත්තා. පින්වත්නි ඒ තරම් අසරිමත් දේශනාවක් තමයි මේ අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව ඔය දේශනාව ශ්‍රවණය කරපු දෙවි දේවතාවුන් භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න ආරාම කරා ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේදී ඒ විහාරස්ථානවල ওই දේශනාව ප්‍රකාශ කරන්නට වුණා. ඔය දේශනාව ශ්‍රවණය කරව භික්ෂූන් වහන්සේලා පින්වත්නි නොනැවතීම ශාසනේ අත්හැර යන්නට වුණා. බොහෝ දෙනා පැවිද්ද අත්හැර ගියා. මේ බව දැනගත් ආනන්ද හාමුදුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සිහිපත් කළා ආරාධනාවක් කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ විසින් දේශනා කරපු අග්ගිකන්දෝපම සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා බොහෝ භික්ෂූන් වහන්සේ දවස ගානි දවස ගානි සිවුරු අත්හැරලා යනවා. අහෝ මේ මහානකම බොහෝම කටුකයි මහාන ජීවිතේ ගත කිරීම දුෂ්කරයි කියලා ප්‍රකාශ කරමින් එබැවින්නේ සියලු දෙනා වහන්සේටම අස්සසිල්ලක් හැටියට වෙනත් දේශනාවක් සිද්ධ කරන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව අනුව භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී කිරීම පිළිබඳවත් එයි ආනිසංස ධර්මයනොත් ඇතුළත් සූත්‍ර දේශනාවන් රාශියක් දේශනා කරලා තිබෙනවා. ඒ අතර එක් දේශනාවක් තමයි මා මාත්‍රිකා කරගත්ත මේ මෙත්තානිසංස සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ ඒකාදශක නිපාතේහි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ එහි තිබෙනවා පින්වත්නි නිපාත වශයෙන් කොටස් 11ක් පමණ ඒකක නිපාතය දුක නිපාතය තික නිපාතේ ආදී වශයෙන් එක එක ධර්මකාරණාවන් ඇතුළත් උනේ ඒකක නිපාතේ තුලයි දහං කාරණාවන් දෙක දෙක සහිත දේශනාවන් දුක නිපාතේ තුලත් දහම් කරුණෝ තුනක් ඇතුළත් සූත්‍ර තිකනිපාතේ තුලත් පින්වත්නි ඔය විදිහට ඒකාදශක නිපාතේ ඇතුළත් වෙන්නේ දහම් කාරණාවන් 11 බැගින් අන්තර්ගත සූත්‍ර දේශනාවනුයි මේ මෙත්තානිසංස සූත්‍රයේ දහම් කරුණු 11ක් ඇතුළත් බැවින් ඒකා දශක නිපාතේටයි ඇතුළත් කරලා තිබෙන්නේ පින්වත්නි ඒ දහම් කාරණාවන් මොනවද කියලා බලමු භාග්‍යතුන් වහන්සේ භික්ෂූන් වහන්සේ ළමතලා දේශනා කරනෝ මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය මහණෙනි මෛත්‍රී වඩන මෛත්‍රී භාවයෙන් යුක්ත වෙච්ච චේතෝ විමුක්තිය කිව්වේ මෛත්‍රී ධාන උපදවාගත් කිනාටයි පින්වත්නි හැමතෙම මෛත්‍රී ධාන පහසුවෙන් උපදවා ගන්න පුළුවන්කමක් නැහැ පෘථග්ජන අපේ බොහෝ දෙනා මෛත්‍රී ධ්‍යාන උපදවා ගත් අය නෙවෙයි. නමුත් පින්වත්නි මෛත්‍රී භාවනා වඩන වර්ධනය කරන දියුණු කරගත්ත මෛත්‍රී ධ්‍යාන උපදවා ගත්ත කියන මේ කොයි කාට වුණත් මෙත් වැඩීමෙන් ආනිසංස උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. දිනකට වචනෙන් හරි සිතෙන් හරි මොහොතක් මෛත්‍රී භාවනා කරන්න පුළුවන් නම් ඒ සෑම අවස්ථාවකදීම ආනිසංස උදා කරගන්න පුළුවන්. මෛත්‍රී ධානය උපදවා ගත්ත කෙනාට පමණක් නෙවෙයි මෙච්චෙත් වඩන පෘථග්ජන කෙනෙක්ට වුණත් මෙහින් ආනිසංස උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. එක් වැද්දෙක් දිනක් පින්වත්නි මහා වනාන්තරයේ ගමන් කරනකොට එළදෙනක් වසුපැටියෙක්ට කිරි දෙමින් සිටිනවා දැක්කා. මහත්තු ස්නේහයෙන් ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තවයි තමන්ගේ පැටවාට කිරි දෙමින් මේ එළදෙන සිටියේ තිරිසං සත්වයෙක් වුණත් තමන්ගේ පැටවුන් පිළිබඳව මහත් වූ ආදරයක් කරුණාවක් මෛත්‍රියක් තිබෙනවා. පින්වත්නි එසේ සිටින වේලාවේදී අර වැද්දා තියුණු ඊතලයකින් එළදෙනට විද්දා. ඉරේලේ ඊතලයේ වැඩීමෙන් පින්වත්නි එළදෙනට අල්පමාත්‍ර වූවත් හානියක් උනේ නැහැ. සීරීමක්වත් උනේ නැහැ ඒ දුන්න නැවිලා ගියා. පින්වත්නි නැවත වතාවක් ඒ දුන්න එලින් කරලා නැවත දෙවෙනි වතාවටත් විද්දා ඒ වෙලාවේ පින්වත්නි හරියට පටියක් රෝල් වෙනවා වගේ ඒ දුන්න රෝල් වෙලා ගියා. පින්වත්නි එහෙනම් මේ මෛත්‍රියේ කිරීමෙන් ලබාපෝ ආනිසංසයක්. එහෙම නැතුව මෛත්‍රී ධාන ලැබීමෙන්ම ආනිසංස ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ නැහැ. මොහොතක් හරි මෛත්‍රී භාවනාවන් සිද්ධ කරන්න පුළුවන්කම තිබෙනවා නම් මහත් වූ ආනිසංස උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. එසේ මෛත්‍රී වඩන මෛත්‍රී ධානයන්ගෙන් යුක්ත වෙච්ච ආසේවිතාය මෛත්‍රී කිරීම ආදරයෙන් ආරම්භ කරපු භාවිතාය නැවත නැවත භාවිතා කරන වර්ධනය කරන බහුලී කතාය බහුල වශයෙන් වර්ධනය කරන වඩන යානී කතාය ධාවනේට සූදානම් කරගත් යානාවක් මෙන් සූදානම්ව තබාගෙන වැඩිමෙන්ද වත්තු කතාය ගේකට ගෙබිම කප සකස් කරගන්නවා වගේ මනවින් සකස් කරගෙන මෛත්‍රී වැඩිමෙන්ද අනුට්ඨිතාය නිතර අවදිව සිටින කෙනෙක් වගේ මෛත්‍රියෙන් අවදිව සිට වැඩිමෙන්ද පරිචිතාය ඕනෑම වෙලාවකට මෙත්සිත පතුරවන්න පුළුවන් විදිහට පුහුණු කරගෙන සිටීමෙන් මෛත්‍රී වැඩිවීමෙන්ද සුසමාරද්ධාය අතටගත් දෙයක් මනමින් සූදානම් කරගෙන තිබෙනවා වගේ ඒ විදිහට සූදානම් කරගෙන තබාගෙන මෛත්‍රී වැඩිවීමෙන්ද ඒකා දසානිසංසා පාටිකංකා මේ 11 දයරමු මෛත්‍රී කිරීමේ ආනිසංසයන් ලබන්න පුළුවන්කම තිබෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ බුදුරජාණන් වහන්සේගේ දේශනා විලාසයේහි එක් ක්‍රමවේදයක් සමහරක් අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ ආනිසංස දේශනා කරන්නට පෙර ඒ ආනිසංස ලබන්න නම් ඇති කරගන්න ඕන කරන ප්‍රතිපත්තිය දේශනා කරලා තිබෙනවා. මේ සූත්‍රයේදී තේමයි ඔය මා සඳහන් කරපු විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෛත්‍රියෙන් ආනිසංස ලබන්න නම් ওই ප්‍රතිපත්තීන් ටික තියෙන්න ඕන කියලා. බහුලව වර්ධනය කරන්නට ඕන නැවත නැවත වර්ධනය කරන්න ඕන ඒ වගේම සෝදානම්ව සිට වර්ධනය කරන්නට ඕන පිරිසුදුව ශනේකින් මොහතකින් දියුණු කරන්න පුළුවන් විදිහට ඇති කරගන්න පුළුවන් විදිහට මේ මෛත්‍රී භාවනාව දියුණු කළ යුතු බවයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ යමෙක් ඒ විදිහට මෛත්‍රී කිරීම ඇති කරගත්තා නම් මේ 11 වැදෑරම් වූ ආනිසංස ඒකාන්ත වශයෙන් උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. පින්වත්නි පළවෙනි ආනිසංසය තමයි සුඛං සුපති. මෛත්‍රී දියුණු කරාපු කෙනෙක්ට වඩපු කෙනෙක්ට ඊටාම හොඳ සුව නිින්දක් ලබන්න පුළුවන්කම තිබෙනවා. සුව නිින්දක් ලබන එක පින්වත්නි ඊටාම අමාරුයි බොහෝ දෙනාට සුව නිින්දක් ලබන්න බැරි වෙනවා. වෛරයෙන්, ක්‍රෝධයෙන්, පලිගැනීමෙන් ඒ ඒ වගේ අකුසල සිතුවිලින් වලින් යුක්ත වීම නිසා යමෙක් නිතර මෛත්‍රී වඩනවා නම් දියුණු කරනවා නම් ඒ බඳු කෙනාට ඊටාම හොඳ සුවනින්දක් ලබන්න පුළුවන්. ගොරවන්නේ නැතුව, කෙඳේ ගන්න නැතුව, දෙඩීම් වලින් තොරව පින්වත්නි ඊටාම හොඳ සුවනින්දක් ලබන්න පුළුවන්. සමහරක් අය නිින්දෙන් ඇවිදින අයත් ඉන්නවා. නිින්දෙන් කතා කරන අයත් ඉන්නවා. පින්වත්නි ඔය විදිහට සුවනින්දක් ලබන්න බැරි වෙලා තිබෙන්නේ කරුණාවෙන් මෛත්‍රියෙන් තොර වීම නිසායි. අකුසල සිතුවිලි වලින් යුක්ත වීම නිසායි. යමෙක් මෛත්‍රී භාවයෙන් යුක්තව ක්‍රියා කරනවා නම් පින්වත්නි එබඳු කෙනාගේ ශරීරයේ සෙලවීමක්වත් නැතුව ගෙරවීමක්, හිඳිරි ගෑමක්, ඒ වගේම කිසිම શબ્දයක් මොකක්වත් නැතුව පින්වත්නි සුවනින්දක් ලබන්න පුළුවන්කම තිබෙනවා. ඒ ආනිසංසයේ ලබන්නේ මෛත්‍රී භාවනාව સિદ્ધ කිරීම නිසායි. දෙවෙනි ආනිසංසය තමයි සුඛං පටිබුජ්ජති. සුවසේ නිදා ගන්නවා වගේම සුවසේ පිබිදෙන්නත් පුළුවන්කම තිබෙනවා මෛත්‍රී වැඩිමෙන් වර්ධනය කිරීමෙන් සමහරක් අය බොහොම කම්මැලිව තමයි උදෑසන නැගිටින්නේ බොහොම අමාරුවෙන්. පින්වත්නි කබකටමින් නිදිමතේ නේද ඇවිත් ඒ විදිහට බොහොම අමාරුවෙන් තමයි සමහරක් කෙනෙක් උදෑසන පිබිදෙන්නේ. නමුත් මෛත්‍රී වඩපු කෙනෙක්ට වර්ධනය කරපු කෙනෙක්ට ඊටාම සුව පිබිදීමක් ලබන්න පුළුවන්කම තිබෙනවා. හරියට පියුමක් පිපෙනවා වගේ උදෑසන ප්‍රබෝධමත්ව පිබිදෙන්න මෛත්‍රී වැඩිමෙන් පුළුවන්කම තිබෙනවා ඒකත් ආනිසංශයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ න පාපිකං සුපිනං පස්සති කිසිම දාක බියජනක සිහින දකින්නට ලැබෙන්නේ නැහැ. පින්වත්නි සිහින දකින්නේ සුව නින්දක් නොලබන කොටයි. පළවෙනි ආනිසංසයේ හොඳට ලබනවා නම් කවදාවත් සිහින දකින්නේ නැහැ. අඩනින්දේ ඉන්නකොට තමයි අපිට හීන පේන්නේ. පින්වත්නි දකින සිහිනත් බොහෝ වෙලාවට කටුක වූ බියජනක සිහින තමයි පේන්නේ. ඒ බඳු බියජනක පාපී වූ සිහින පේනවා ඒ ක්‍රෝධයෙන් වෛරයෙන් යුක්ත වීම නිසායි. යමෙක් මෛත්‍රිය දියුණු කරනවා නම් මෛත්‍රී වඩනවා නම් ඒ බඳු කෙනාට අසුබ සිහින පේන්නේ නැහැ. සිහිනයක් දැක්කස් හොඳ සුව සිහිනයක්මයි දකින්නේ. තමන් කැමති ප්‍රියජනක සිහිනයක්මයි ඒ බඳු කෙනාට දකින්නට ලැබෙන්නේ. නම් පින්වත්නි එයත් ආනිසංශයක් හැටියටයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. manussානම් පියෝ හෝති මිනිස්යන්ට ප්‍රියජන කෙනෙක් වෙනවා නිතර වෛරයෙන් ක්‍රෝධයෙන් ඉන්න කෙනෙක් නම් පින්වත්නි එබඳු කෙනාට කිසිම කෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ එබඳු අය කාටත් අප්‍රියයි යමෙක් පින්වත්නි මෛත්‍රියෙන් යුක්ත වෙනවා නම් නිරන්තරයෙන්ම කරුණාවෙන් යුක්තව මෘදුමලෝක්ව ක්‍රියා කරනවා නම් ඒ බඳු කෙනාට සෑම දිනම ප්‍රිය කරනවා. පින්වත්නි අපි මෛත්‍රී කරනකොට මේ ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වීමෙන් මුහුණත් පිරිසුදු වෙනවා. ලස්සන වෙනවා. ඒ විදිහට ප්‍රබෝධමත්ව ප්‍රසන්න ප්‍රියමනාප මොහොනින් යුක්තව ඉරියව් වලින් යුක්තව යමෙක් ක්‍රියා කරනවා නම් එයා සෑම දිනාගේම ප්‍රියතම කෙනා බවට පත් වෙනවා හැමෝගේම ආදර සත්කාර සැලකිලි ලැබෙන කෙනෙක් වෙනවා ඒකත් මේ මෛත්‍රී භාවනා කිරීමෙන් ලැබෙන ආනිසංසයක් අමනුස්සානම් පියෝ හෝති මනුස්සයන්ට විතරක් නෙවෙයි අමනුස්සයන්ට ප්‍රිය කෙනෙක් වෙනවා. පින්වත්නි දෙවියන්, බ්‍රහ්මයන්, ඒ වගේම අසුරාදීන් තිරිසන් සත්වයෙන් වෙන්න පුළුවන් මේ කොයි තුන් ලෝකයේ සිටින සියලුම සත්වයන්ගේ ප්‍රියභාවයට පත් වෙනව මෛත්‍රී වඩන කෙනා. පාටලීපුත්‍ර නගරයෙන් පිටත් වෙලා එක් වෙලෙන්දෙක් ලංකාද්වීපයට පැමිණියා. පින්වත්නි මහා විහාරයට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණේ කරලා පැවිදිභාවයට පත් වෙලා උත්සාහයෙන් වීරියෙන් යුක්තව බණ භාවනා කිරීමෙන් නොබෝ දවසකින්ම අරිහත් ඵලයටපත් වුණා. උන්වහන්සේ ඒන් නික්මිලා සිතුල් පව්වට වැඩම කළා. ඔය සිතුල් පව්වට වඩින අතරමඟදී උන්වහන්සේට මාර්ගයේ වැරදුනා මහවනාන්තරයේදී පින්වත්නි උන්වහන්සේ මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත කෙනෙක් මෛත්‍රියේ බහුලසේ වඩපු කෙනෙක්. ඒ වෙලාවේදීම දේවතාවෙක් පැමිණිලා උන්වහන්සේට මාර්ගයේ සඳහන් කළා. මාර්ගයේ පෙන්වුවා. යහපින් කෙසේම උපද්‍රවයකින් තොරව සිතුල් පව්වට වැඩම කරලා මාස හතරක් පමණ මෛත්‍රී විහරණයෙන් යුක්ත වැඩ ඉඳලා ඒ සිතුල් පව්වෙන් නික්මෙන්නට හදනකොට සියලුම දෙවි දේවතාවුන් උන්වහන්සේ සමීපයට ඇවිල්ලා ඉල්ලීමක් කළා. ස්වාමීනි මේ සිතුල්පව්වෙන් මේ ස්ථානයෙන් මේ ප්‍රදේශයෙන් ඔබ වහන්සේ බැහැර වෙන්න තෙපා. ඔබ වහන්සේ මේ ස්ථානයේ වැඩ හිටපු 4 මාසය තුල අපිට කිසිම කරදරයක් පීඩාවක් වුණේ නැහැ. දෙවි දේවතාවුන් අතර වචනයකින්වත් බහින්බස් වීමක්වත් උනේ නැහැ. හිතමනාපයක් උනේ නැහැ. ඔබ වහන්සේ වැඩ ඉන්න මේ කාලය තුලදී අපිට අමනුෂ්‍යයන්ගෙන්වත් කිසිම කෙනෙක්ගෙන් උපද්‍රවයක් ඇති වුණේ නැහැ. ඒ නිසා ඔබ වහන්සේ තව ටික කාලයක් මෙහිම වැඩ ඉන්න කියලා ආරාධනා කළා. පින්වත්නි, උන්වහන්සේ තව හාර මාසයක් වැඩ ඉඳලා පිටත් වෙන්න සූදානම් වුණා. ඔය වෙලාවේදී පින්වත්නි සියලු දෙනාම පැමිණලා උන්වහන්සේ නැවතත් ආරාධනා කළා තවත් කල් වැඩ ඉන්න කියලා. පරිනිර්වාණයටපත් වෙනකම්ම සිතුල්පව් වේමයි වැඩ ඉන්න සිද්ධ වුණේ. බලන්න පින්වත්නි මේ මෛත්‍රී කරන මෛත්‍රිය දියුණු කරපු කෙනාට කොයිතරම්නම් ලාභ තියෙනවද ප්‍රයෝජන තියෙනවද අනිත් අයගේ ප්‍රියභාවයටපත් වෙනවද කියලා. දේවි දේවතාවුන්ගේ පවා ප්‍රියභාවයට ලක් වෙනවා. ඒ වගේම අමනුෂ්‍යයන්ගේ පවා ප්‍රියභාවයටපත් වෙනවා. කවදාවත් අමනුෂ්‍යයෙක්ටවත් උපද්‍රවයක් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. තිරිසන් සතෙක් වුණත් ඒ සතාට කරුණා මෛත්‍රී දක්වන කෙනා ළඟටයි නැවත නැවතත් පැමිණෙන්නේ. පින්වත්නි ක්‍රෝධයෙන් වෛරයෙන් යුක්ත බත් සරලුවක්වත් දන් දෙන්නේ නැති කිසියම් කෙනෙක් ගාට සතෙක්වත් එන්නේ නැහැ. ඒ බඳු කෙනා අප්‍රියයි. කිසිම කෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ. නම් මේ මෛත්‍රී වැඩිීමේ ආනිසංශයක් තමයි අමනුෂ්‍යයන්ගේ ප්‍රියභාවයටපත් වීම. දේවතා රක්ඛන්ති මෛත්‍රී වඩන කෙනා දෙවියන් විසින් ආරක්ෂා කරනවා. පින්වත්නි කිසිම කවර කලකවත් උපද්‍රවයක් පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ශරණ කුමාර කතාවස්තුව මේ පින්වත්තුන් අහලා තිබෙනවා. පින්වත්නි එහිදී ඒ ගැබ්බර වෙච්ච කාන්තාවක් මහවනාන්තරේ ගමන් කරනකොට මහා උපද්ද්‍රවයක් පැමිණුණා. ඔය වෙලාවේදී මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත වීම නිසා අමනුෂ්‍ය උපද්ද්‍රවයෝ පවා දුරු කරගන්න පුළුවන්කම ලැබුණා. දෙවියන්ගේ ආරක්ෂාව සැලසුණා මේ මෛත්‍රී භාවනාව දියුණු කිරීම නිසා මෙත් වැඩීම නිසා නම් නිරන්තරයෙන්ම මෛත්‍රී වඩන කෙනෙක්ට දෙවියන්ගේ ආරක්ෂාව ඇල්ම බැල්ම ලැබෙනවා. නාසග්ගිවා විසංවා සත්තංවා කමති. ගින්නෙන් වසවිසවලින් අවියාවිද වලින් පින්වත්නි කවර කලකමත් විපත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. මෛත්‍රී දියුණු කරගත්ත කෙනෙක්ට කිසිම හානියක් කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ. උත්තරා කියලා සිටු දියණියක් හිටියා. ඒ සිටු දියණිය අපමණ මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත තැනැත්තියක් පින්වත්නි තමන්ගේ ස්වාමියාත් වෙන කාන්තාවකට ලබා දීලා ඒ තමයි ශ්‍රීමා වෙසගෙනට ලබා දීලා අපමණ මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්තව පින් දහම් කරන්න පටන් ගත්තා පින්වත්නි දිනක් උත්තරා සිටුදියණිය තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා කැවුම් සකස් කරමින් හිටියා. ඔය වෙලාවේදී සීමා විසගෙන කෝපයෙන්, කේන්තියෙන්, වෛරයෙන් යුක්තව తాවකාලික ලබාගත් ඇයගේ ස්වාමියා සදාකාලිකම උරුම කරගන්න ඕන, අයිති කරගන්න ඕන කියලා කෝපයෙන් කැමිලා කේන්තියෙන් ඇවිල්ලා අර කැවුම් පිසමින් හිටපු නටමින් තිබිච්ච තෙල් තාච්චි අරගෙන උත්තරා සිටු දියණිගේ හිසේ සිට වැක්කිරුවා. ඔය වෙලාවේදී අපමණ මෛත්‍රියෙන් කරුණාවෙන් මෙත් වැඩීම නිසා මේ තරම් මට විපත්තියක් සිද්ධ කරන මේ කාන්තාව සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා අපමණ මෙත් වැඩීම නිසා පින්වත්නි නටන තෙල් සිසිල් ජලයේ බවට පත් වුණා. කිසිම අල්පමාත්‍ර වූවත් හානියක් සිද්ධ වුණේ නැහැ. දෙවිනි වතාවේදී පින්වත්නි නැවතත් ඒ තෙල් එතුමියගේ හිසේ සිට වක්රනකොට අනිත් සේවක සේවිකාවෝ ඇවිල්ලා සේරම අල්ලගෙන අර සිරිමා විසගෙන ඇදගෙන ගියා. පින්වත්නි ඒ තරම් විපත්තියක් සිද්ධ කරපු කාන්තා පිළිබඳව මහා කරුණාවෙන් යුක්ත මෛත්‍රියෙන් යුක්තව සීමා උත්තරා සිටු පියමිය. ඇයත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා. පින්වත්නි අවසානයේදී ඇය ධර්ම දේශනාවන් ශ්‍රවණය කරලා සීරිමා වෙසගෙනත් සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ওই විදිහේ පින්වත්නි මෛත්‍රී වඩන කෙනෙක්ට ගින්නෙන්වත් වසවිස වලින්වත් අවි ආයුධ වලින්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. මගමානවකයා පින්වත්නි මරණයට පත්කරන්න කියලා රජතුමාගේ අනපරිදි ඇතුන් ලවා පාගවා විනාශ කරන්න සෝදානම් වුණා. මගමානවකයා ප්‍රධාන 33 දෙනෙක් තරුණයන් ඇතොන් පාගවලා මරණයටපත් කරන්න නියම කර කල්හි පින්වත්නි ওই වෙලාවේදී මගමානවකේ අනිත් අයටත් උපදෙස් දුන්න මේ විපත්තියක් පැමිණෙන වෙලාවේදී මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත වෙන්න කියලා රජතුමාටවත් මේ සත්තුන්ටවත් ඇත්තුන්ටවත් ඒ වගේම වදකයන්ටවත් කොයිම වෙලාවකවත් දේශ කරන්න එපා, කෝප වෙන්න එපා, වෛර කරන්න එපා කියලා අනුශාසනා කළායේ හැමදෙනාම පින්වත්නි. ඒ ඇත්තොන් පාගන්න පින්වත්නි තමන් සමීපයට එනකොට මෛත්‍රියෙන් කරුණාවෙන් යුක්ත වුණා. ඒ හස්තයෙන් කකුල් ඔසවලා ඒ තිස් දෙනාගේ ශරීරවල පාගන්න සූදානම් වෙනකොටම පින්වත්නි ගල් ගැහුණා වගේ වුණා. පය නැවත ඔසවා ගන්නවත් බැරි වුණා, සොලවන්නවත් බැරි වුණා. ඒ මෛත්‍රී කිරීමේ ආනිසංසයයි. ඔය විදිහේ ආනිසංස උදා කරගන්න මේ මෛත්‍රී වඩන කෙනෙක්ට පුළුවන්කම තිබෙනවා. මුකවන්නෝ විපසීදති. පින්වත්නි මොහොන පැහැපත් භාවයට පත් වෙනවා. මෛත්‍රී වඩන වර්ධනයේ කෙනෙක්ගේ මොහොන ශරීරයේ පින්වත් ඊටාම් පැහැපත් ආයි අමතුයෙන් පින්වත්නි මොනවත් මේ ශරීරයේ මොහොනෙහි ගාන්න අවශ්‍ය කරන්නේ නැහැ ආලේප කරන්න අවශ්‍ය කරන්නේ මේ මොහොනේ මෛත්‍රී වඩන කෙනෙක් නම් ඒ බඳු කෙනාගේ මොහොන ප්‍රබාස්වර වෙනවා පැහැපත් වෙනවා ආලෝකමත් වෙනවා. මෛත්‍රී වඩන කෙනාගේ ශරීරයෙන් රශ්මීන් පවා නිකුත් වෙන බවයි සඳහන් වෙන්නේ. මෙත් වඩනකොට ලේ ධාතුව පිරිසුදු වෙලා මේ මොහොනත් ශරීරය සම්පූර්ණයෙන්ම පින්වත්නි ප්‍රභාස්කර භාවයටපත් වෙනවා. ඒ විදිහට මේ ශරීරයේ මෝහන පවා ප්‍රබාස්තර බැබලීමටපත් වෙනවා මෛත්‍රී භාවනාව දියුණු කිරීමෙන් තුවටං චිත්තං සමාධියති සමාසිත සමාධිගත කර ගැනීමට උපකාරී වෙන ප්‍රධානතම මූලිකම භාවනාව තමයි මෛත්‍රී භාවනාව. පින්වත්නි අපි නිරන්තරයෙන්ම වර්ධනය කළ යුතු, වැඩි යුතු, අනුගමනය කළ යුතු භාවනාව තමයි මෛත්‍රී භාවනාව. මේ නිර්වාණ මාර්ගයේ පළවෙනි පියවරක් හැටියට අපේ නිතර දෙවේලේ උදේ හවස දිනු කරන්නට උත්සාහවන්ත වෙන්න ඕන මෙත් වැඩීම මෛත්‍රී කිරීම ඒ විදිහට යමේ ක්‍රියා කරනවා නම් එවඳු කෙනාට නොබෝ කලකින්ම සිත සමාධි වහවහාම සමාධිගත කරගන්න මේ මෛත්‍රී භාවනා උපකාරී වෙනවා අසම්මූලෝ කාලං කරෝති මෛත්‍රියෙන් කරුණාවෙන් යමෙක් යුක්ත වුණා නම් ඒ බඳු කෙනා සිහි විකල් වෙලා මරණයටපත් වෙන්නේ නැහැ. ඒ බඳු කෙනා ඊටාම සීනුවණින් යුක්තවයි කාලක්‍රියා කරන්නේ. බොහෝ දෙනා පින්වත්නි මරණාසන්න වෙනකොට බොහෝම බියට තැති ගැන්මට ලොමු දැහැ ගැන්වීමටපත් වෙනවා. නන් දොඩවන්න පටන් ගන්නවා. සිහිය නැති වෙලා යනවා, සිහි විකල් වෙනවා. ඒකට හේතුව ජීවත් වෙලා ඉන්න කාලයේදී ක්‍රෝධයෙන්, වෛරයෙන් යුක්තව ක්‍රියා කිරීමයි. යමෙක් මෛත්‍රියෙන්, කරුණාවෙන් යුක්තව ක්‍රියා කළා නම් පින්වත්නි සිහි විකල් වෙන්නේ නැහැ. සිහි මුලාවටපත් වෙන්නේ නැතුව කාලක්‍රියා කරන්න පුළුවන්කම තිබෙනා වගේ මරණින් පස්සේදී හොඳ ආත්ම භාවයක් උදා කරගන්න සැපවත් ආත්ම භාවයකටපත් වෙන්න මේ මෛත්‍රී වැඩිමම හේතු වාසනා වෙනවා. උත්තරින් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ පගෝ හෝති. මෛත්‍රී ධානය වැඩිමින් මේ ආත්ම භාවයේදීම අරිහත් ඵලයටපත් උනේ නැත්නම් අරිහත් ඵල ප්‍රාප්තිය උදා වුනේ නැත්නම් යම් හේතදී පින්වත්නි ඒකාන්ත වශයෙන්ම මිය පරලෝ ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේහි උප්පත්ති ලබන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. නම් මේ සියලුම කාරණාවන් පින්වත්නි මෛත්‍රී කිරීමෙන් ලබන්න පුළුවන්කම තිබෙන ආනිසංස. ඉමේ ඒකා දසානිසංසා පාටිකංකා ඔය කියාපු 11 දෑරම් වූ මෛත්‍රී කිරීමේ ආනිසංස උදා කරගන්න පුළුවන්කම තිබෙනවා. මෛත්‍රී දියුණු කරාපු කෙනෙක්ට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී කරන්න ඕන ආකාරයේ පිළිබඳව මාතා යතානියම් පුත්තං ආයුසායේක පුත්ත මනුරක්කී ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං එකම දරුවෙක් ඉන්න මෑණියන් ඒ පුත්‍රයා ඒ දරුවා ඊතා මෛත්‍රියෙන් කරුණාවෙන් ආරක්ෂා කරන්නේ රැක බලාගන්නේ යම්සේද ඒ වගේ සියලෝම සත්‍යයන්ට මෛත්‍රී කරුණාව දක්වන්න කියලා බුදුහාරෝ දේශනා කළා පින්වත්නි මේක මේ කරන්න බැරි දෙයක් නෙවෙයි. නිතර දෙවේලේ උදේ හවස පිබිදිච්ච වෙලාවේ ඉඳලා සයනේට යනකම්ම යමෙක් සීනුවණින් යුක්තව ක්‍රියා කරනවා නම් ඉබඳු කෙනාට ඊටා මනමින් යුක්ත මේ මෛත්‍රී භාවනාව දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ අපේ ජීවිතේ කොටසක් බවට පින්වත්නි මෛත්‍රී භා මෛත්‍රී කිරීම මෙත් වැඩීම භාවිත පවත්වාගෙන යන්න ඕන. ඒ විදිහට යමෙක් නිරන්තරයෙන් උදේහවස මෛත්‍රී කිරීමෙන් මෙත් වැඩීමෙන් කටයුතු කරනවා නම් ඒ බඳු කෙනා අර ආනිසංස උදා කරගන්නවා පමණක් නෙවෙයි මෙලෝ සැනසෙල්ල උදා කරගෙන පරලෝ සැනසෙල්ල උදා කරගෙන බුද්ධාදිතුමන් වහන්සේලා නිමේ සැනසෙච්ච අමා මහ නිවනින් සැනසෙල්ල උදා කරගන්න හේතු වාසනා වෙනවා අපි සෑම දිනාටම තේ උත්තම අමා මහ නිවනින් සැනසෙල්ලම උදා වේවායි සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කරගන්න ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ධර්මානුශාසනා පැවැත්වුවේ පිළියන්දල බෑවල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරාධිපති රක්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති රාජකීය පඬිත පූජ්‍යපාද රත්නදෙනියේ වජිරසාර ස්වාමින්වයන් වහන්සේයි. අපේ ස්වාමින්වයන් වහන්සේට තව තවත් ශාසනික සේවාවන් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නොඅඩුව ලැබේවා. සිළු දෙවියන්ගේද ආශිර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමික අංශයෙන් ධර්මානුශාසනක දායකත්වය ලබා ගැනීමට ඔබට බරපැන ලෙසින් දැරිය යුතු වන්නේ රුපියල් 6000ක මුදලක් පමණයි. විමසන්න අපේ දුරකථන අංකය 0112 697 140. 0112 697 140. බෞද්ධාගමිකාංශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. ඔබට තෙරුවන් සරණයි.